නිවන මුල් තවම කර්මස්ථාන නිවන මුල් කරගත් කර්මස්ථාන වැඩිීමේදී ආලෝක සංඥා මතුවීම එම මාර්ගයට බාධාවත්ද කියලා යහන්නේ. ආලෝක සංඥාව කියන එක තීන මිද්දේ දුරු කරන්න අවශ්‍ය නිසා බුදුරන් වහන්සේ වළඳ කියලා දේශනා කළා. තීන මිද්දේ දුරු කළා හිතන් ප්‍රබෝධය ඇති කරන්නා වූ මානසිකත්වයේ උදා කරනවා ආලෝක සංඥාව වැඩි වීම. ආලෝක සංඥාව නිවන කියලා ගත්තොත් මාර්ගයට බාධාවක් වෙනවා බක්ලේදයක් වෙනවා. ආලෝක සංඥාව නිවන නෙමෙයි. ආලෝක සංඥාව ප්‍රබෝධයට හේතු වෙනවා. ප්‍රබෝධයේ විදර්ශනාවන් නිවන් අවබෝධ කරගන්න ඕනේ. ආලෝක සංඥාවේ උදාහරණයක් ඇති කරගන්න. ඒක නිවාසුවේ කියලා හිතාගත්තොත් එතන වැරදි. එන ආලෝක සංඥාව වෙනකොට තවම තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක පංචස්කන්ධයේ අයිතිද නැද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ආලෝකය යමක් පොඩ්ඩක් වුණා නම් විද්‍යාමානුනේ රූපයක්. ඒ ආලෝකය දැනුණා නම් ඒක වේදනාවක්. ඒක වේදනා ස්කන්ධයයි තියෙන අතුරු උපස්කන්ධයයි. ආලෝකය කියලා හඳුනාගත්තා නම් ඒක සංඥා ස්කන්ධයයි. ආලෝකය හරි වටිනවා කියලා ආස්වාදයක් පැතුලන් සංකාර ස්කන්ධයයි. ඔය ටික බොරු කරගත්ත මානසිකත්වයක් ගොඩ නැගෙන නම් ඒක විඥාන ස්කන්ධයයි. එහෙනම් පංචස්කන්ධයයි තියෙන දුක්ඛ ස්කන්ධයයි. එහෙනම් ආලෝකයට අපිට හිත බඳින දෙයක් නෑ. හැබැයි ඒකෙන් අපිට යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොකද්ද? මානසික ප්‍රබෝධය විදර්ශනාවට බොහොම වැදගත්. ඒ හේතුවෙන් ඒක පරිහරණය කරනවා. මඩවලක වැහිලා ඉන්න මිනිසයාට ගොඩ දෙන්න මඩවලේ තිබිච්ච කුණු ගෑවිච්ච කඹයක් හම්බ වුණා. ඔහු හතුරු වෙනවා. මොකක් නිසාද? උඩ තියෙන යම් කිසි මුලකට හරි ගහකට හරි පටලවා හිටන් ඒකේ ඉඳලා ගොඩ දෙන්න පුළුවන්. කඹේ හොඳ හින්දා නෙමෙයි. මෙන්න මෙයන් මේ ලෞකික වශයෙන් තිබෙනා මේ ආලෝක සංඥා ආදී ලබ්බුහා නිවනට ආධාරක නිසා ඒකට සතුට වෙනවා මිසක් ඒක හොඳ හිත සතුට වෙන්න බෑ ආලෝකය ගැන උදාමෙන් යන්න ඕනේ නැහැ. ඒකෙන් තමන්ගේ අභ්‍යන්තරයේ ආලෝක වුණාම ප්‍රබෝධය මතුවෙලා සම්මැලි ගති, නිදිමත ගති නැති වෙලා මනා ප්‍රබෝධයකින් දහම් වැටෙන්න පටන් ගන්නවා. දහම් වැටෙන්න විශාල ආධාරකයක් වන ඉතිරියක් නිසා ආලෝක සංඥාව වැඩ ගන්න එක තේරුම් ගන්න ඕනේ.